පින්තුනි අපි හැමෝම මේ අනවරාග්‍ර සංසාර ගමනක් සංසාර ගමනක තමයි මේ ගමන් කරන්නේ. ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා මේ විදිහට අති දීර්ඝ ගමනක් අපි හැමෝම ගමන් කරනවා. ඉතින් මේ සසර ගමන ප්‍රධානම හේතුව පින්නතුල්ල හැමෝම දන්නවා. ප්‍රධානම හේතුව තමයි මේ අවිද්‍යාව. දුක පිළිබඳව අවබෝධයක් නැහැ. දුකට හේතුව පිළිබඳව කිසි දැනීමක් නැහැ. ඒ වගේම නිවනක් පිළිබඳව කිසි අදහසක් නැහැ. ඒ වගේම ඒ නිවන් අවබෝධ කරගන්නට ආයතු මාර්ගයක් පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. මෙන්න මේ අනවබෝධයම තමයි අපි මේ සසරට මේ විදිහට මේ අනවරාග්‍ර ගමනක අපි හැමෝටම යන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව ඒ ධර්මයේ තුල පැහැදිලිවම සඳහන් වෙනවා කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන දෙයක් නැහැ හැම දෙයකටම හේතුවක් තියෙනවා ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හැම දෙයකටම හේතුවක් තියෙනවා එහෙමනම් මේ සාංශාරික ගමනට ප්‍රධානම හේතුව වන මේ අවිද්‍යාවත් ඉබේ හටගත් එකක් නෙවෙයි. නිකම්ම නිකන් උඩින් පහත් වෙච්ච එකක් නෙවෙයි. මේ අවිද්‍යාව යමකින් පෝෂණය වෙලා තියෙනවා. දෙන්න තුනේ අවිද්‍යාව පෝෂණය වෙලා තියෙන පංච නීවරණ වලින්. දැන් මම මේ පින්තොලට කියලා දෙන්නේ සසර ගමන පිළිබඳව. හැබැයි මගේ අදහස තියෙන්නේ මේ සංසාරික ගමන නවත්තන වැඩපිළිවෙල පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් කාරණා ටික මේ දේශනාව තුළින් ඉස්මතු කරන්නටයි මම විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ. නමුත් ඊටාම කෙටියෙන් මේ සංසාරික ගමන පින්නතුල්ලාට මේ සූත්‍ර දේශනාවට අනුවම තා කෙටියෙන් මුලින් පැහැදිලි කරලා ඉන්නම්. එහෙමනම් අපි මේ අනවරාග්‍ර ගමන මේ දීර්ඝ ගමන යන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව ඉබේම හටගත්තේ නෑ. අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙනවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණ වලින්. පංච නීවරණ ක්‍රම පින්නතල දාන්නවා. කාමත්තන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව කියන මේ නීවරණ පහ. ඇයි මේ පහට නීවරණ කියලා කියන්නේ? ජහානාදී වශයෙන් උප්පජ්ජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා තස්ස උප්පජ්ජිතුන්න දෙන්ති इति නීවරණානි. නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එක. මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට කියනවා නීවරණ කියලා. විශේෂයෙන් ධ්‍යාන සිතාදි උපදින්ට වළක්වන අකුසල ධර්ම වලට කියනවා නීවරණ කියලා. එතකොට මේ නීවරණ තමයි අවිද්‍යාවට ආහාරය වෙන්නේ. ඒක තමයි කියන්නේ පංච නීවරණ. පංච නීවරණ. ඉදී හටගත්තේ නැහැ. පංච නීවරණත් යමකින් පෝෂණය වුණා. පංච නීවරණ පෝෂණය වුණේ ත්‍රිවිධ දුස්චරිතේ. කයින් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. මෙන්න මේ ත්‍රිවිධ දුස්චරිතය තමයි පංච නීවරණ වලට ආහාරය වෙන්නේ. එතකොට ත්‍රිවිධ දුස්චරිතයක් ඉදී හටගත්තේ නෑ. එයත් යමකින් පෝෂණය වෙනවා. ත්‍රිවිධ දුස්චරිතේ පෝෂණය වන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන්. අස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, හිතත් සංවරයි. මෙන්න මේ ඉන්ද්‍රිය අසංවරයේ තමයි ත්‍රිවිධ දුස්චරිතයට ආහාරය. ඉන්ද්‍රිය අසංවරයක් තිබීම ඇති වෙන එකක් නෙවෙයිනේ. ඉන්ද්‍රිය අසංවරයක් යමකින් පෝෂණය වෙනවා. ඉන්ද්‍රිය අසංවරයේ පෝෂණය දෙන්නේ අසතිය අසම්පදන්නේ. සිහියක් නැහැ, නුවණක් නැහැ. එහෙමනම් මේ සිහි නුවණ දෙක නැති වෙන්නේ නැත්නම් මේ දෙක තමයි කියන්නේ අසතියක් අසම්පදන්නයක් තමයි ඉන්ද්‍රිය අසංවරයේට ආහාරය වෙලා තියෙනවා. දැන් බලන්න කවුරු හරි අසංවරව යනකොට අසංවරව අඳිනකොට පණදිනකොට විහාරය උනක් තියෙනවනේ. මෙයාට සිහියක් නැද්ද දන්නේ ඔළුවක් නැද්ද දන්නේ කියලා කියනවනේ. ඇත්තට මේ කියන්නේ සිහි නුවණ දෙක නැති වෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා කියන එකයි. ඊළඟට අසත්‍ය අසම්පදන්නයක් ඉබේ හටගත්තේ නැහැ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. අසත්‍ය අසම්පදන්නය පෝෂණය වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. වෙනතුල ගන්නවා අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපේ බුදුරජාන් වහන්සේ වදාළේ මගේ බුදුනුවණින් දකින මේ ලෝකයේ තියෙන භයානකම දේ තමයි අයෝනිසෝ මනසිකාරය. එහෙමනම් මේ අසත්‍ය අසම්පජන්ණයට ආහාරය උනේ මොකද්ද? නොමගින් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් අයෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරයක් යමකින් පෝෂණය වෙනවා. අයෝනිසෝ මනසකාරයට ආහාරය උනේ මොකද්ද? අයෝනිසෝ මනසකාරයට ආහාරය උනේ අශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිකම. අශ්‍රද්ධාව තමයි අයෝනිසෝ මනසකාරයට ආහාරය උනේ. අශ්‍රද්ධාවට ආහාරය උනේ මොකද්ද? අශ්‍රද්ධාවට ආහාරය උනේ අසත් ධර්ම ශ්‍රවණය. ධර්මයේ කියලා අහන්න වෙන වෙන දේවල්. ධර්මය කියලා අහන්නේ අධර්මය. අද බලන්න පින්නතුනි හොඳට කුසල් කරමින් ඒ වගේම දම් පින්කම් කරගනිමින් ආමිත වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් කුසල ධර්මයන් රැස් කරපු අය බොහෝම සංයමයක් තිබිච්ච අය නිහතමානී ගුණ හොඳට තිබිච්ච අය දැන් පින්තුනි මේ ධර්මය කියලා වෙන වෙන දේවල් අහලා අර කොහොම දේවල් නවත්තලා බුදුන් අඳින්නේ නැහැ දැන් ඒ වගේම තථාගතයන් වහන්සේට පහන් තියන්නේ මල් පූජා කරන්නේ හැම වෙලෙම මේගොල්ලෝ මේ ධ්‍යාන තුල ඉන්නවා ආදී වශයෙන් කියමින් අර දේවල් පැහැල්ලුවට ලක් කරනවා අර බලන්න ධර්මය කියලා අහලා තියෙන අධර්මය එතකොට බලන්න මේ අසද්ධාවට ආහාරය උනේ මෙන්න මේ අධර්මය අසද්ධර්ම ශ්‍රවණය අසද්ධර්ම ශ්‍රවණයක් කාම හටගත් දෙයක් නෙවෙයි. ඒකත් යමකින් පෝෂණය වෙනවා අසත් ධර්ම ශ්‍රවණේ පෝෂණය වුනේ අසත් පුරුෂ ආශ්‍රයෙන්. එහෙනම් දැන් මම බොහෝම කෙටියෙන් මේ මතක් කරේ සසර ගමන. අසත් පුරුෂයා නිසා අසත් ධර්මයේ ලැබෙනවා. අසත් ධර්මයේ නිසා ශ්‍රද්ධාව වැඩෙනවා. අසද්ධාව නිසා අයෝනිසෝ මනසකාරය වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා අසතිය අසම්පජඤ්ඤය වැඩෙනවා අසතිය අසම්පජාන්නේ නිසා පින්නතුනි ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වීම නිසා මොකද වෙන්නේ? ඉන්ද්‍රිය අසංවර නිසා ත්‍රිවිධ දුස්චරිතය සම්පූර්ණ වෙනවා. ත්‍රිවිධ දුස්චරිතය නිසා පංච නීවරණ සකස් වෙනවා. පංච නීවරණ නිසා අවිද්‍යාව හැදිලා මේ දීර්ඝ ගමන අපට වෙනවා. ඒක අපතේ තමයි. දැන් අපි විශේෂයෙන්ම මේ දේශනාවේ පිළිතුරක් කියලා දෙන්නේ මේ අක්ෂර ගණනේ අක්ෂර එහෙමනම් අපි දැන් බලමු සාංශාරික ගමන නවත්තන්න තියෙන ප්‍රධානම සාධකේ ඉඳලා අපි ඉස්සරහට ඉස්සරහට යමු මම මේ පින්නතුල්ලාට පැහැදිලි කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේමයි මගේ අදහසක් එහෙම නෙවෙයි තථාගතයන් වහන්සේ වදාළ උතුම් දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සසර ගමන නවත්තන්ට අංක එකතම අවශ්‍ය කරන සාධකය තමයි කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. මෙන්න තුන මේ පිළිබඳව නම් ඕන තරම් ධර්ම දේශනා අහලා තියෙනවා. හැබැයි පින්නතුනි සසර ගමන නවත්තන්න ඕන නම් මේ සසර ගමන කෙටි කරන්නට ඕන නම් මේ දීර්ඝ ගමනෙන් ගැලවෙන්න ඕන නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව නම් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ කල්යාණ මිත්‍ර ඇසුර අනිවාර්යෙන් අපට තියෙන්න ඕනේ. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කියනකොට පින්තුනාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? කල්යාණ මිත්‍රයා ගැන මේ ඇත්ත හොඳට දන්නවා. හැබැයි මේ දේශනාව සම්පූර්ණ වෙන්න කල්යාණ මිත්‍රයා ගැන වචනයක් හරි කියන්න ඕන. පින්නතුනේ අපේ බොහෝ දෙනෙක් ඔය අපි හම්බෙන්න එහෙම ආපුවාම අපේ දායක මහත්තුරු තමන්ගේ යාළුවෙක් අපට හඳුන්වලා දෙනවා මේ තමයි ස්වාමීන් වහන්සේ මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා. ඉතින් කල්යාණ මිත්‍රයාගේ තොරතුරු කියලා කියනකොට අපිට තේරෙනවා එයා කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි හැබැයි හොඳ මිත්‍රයෙක්. ඉතින් මේ මහත්මයා අපිට මෙයව හඳුන්වලා දෙන්නේ මට කරදර වෙච්ච හැම අවස්ථාවකම මට මුදලින් හදලින් උපකාර කරේ මේ මහත්මයා මගේ ව්‍යාපාරේ වැටෙන්න ගිය වෙලාවේ මට මුදල් මෙච්චර දීලා මගේ ව්‍යාපාරය ගලව ගත්ත මේ මහත්තයා. ඉතින් මේ ඔය වගේ තමයි ඒ අය හඳුන්වලා දෙන්නේ. එතකොට බලන්න ඒ හොඳ මිත්‍රයෙක් හැබැයි කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි පින්නතුනි තමන් ඇසුරු කරන කෙනා දුස්සීල නම් කල්යාණ මිත්‍රයක් කොහොම හරි උත්සාහ කරලා එයා සීලවන්තෙක් බවට පත් කරන එකට පාර හදනවා. තමන් ඇසුරු කරන කෙනා තද මසුරු කෙනෙක් නම් කොහොම හරි යා ත්‍යාගයට ටික ටික ක්‍රමානුකූලව මොනවට හරි යොදාගෙන එයා ත්‍යාගවන්තෙක් බවට පත් කරනවා. තමන් අසුරු කරන කෙනා අත්සද්ධාවන්ත නම් කොහොම හරි බණ අහන්න සලස්සලා ධර්මයේ එයාට තේරෙන විදිහට කියා දීලා සද්ධාවන්තයෙක් බවට පත් කරනවා. ඒ වගේම තමන් අසුරු කරන කෙනා දුක් ප්‍රාත්න කෙනෙක් නම් ප්‍රඥාවන්තයෙක් බවට පත් කරනවා. එතකොට බලන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය එහෙමනම් මෙන්න මේ වගේ කල්යාණ මිත්‍ර ඇතුරක් අපට තියෙන්න ඕන. මේ කල්යාණ මිත්‍ර ඇසුර නැත්නම් පින්නතුල්ලාම හිතලා බලන්න අපට මේ ධර්ම මාර්ගේ යන්න පුළුවන් වෙයිද? අපේ ජීවිතේ පුරාම දිගින් දිගටම දිගින් දිගටම අසත්පුරුෂ ආශ්‍රය ලැබුණා නම් අද මේ බණහන පින්නතුල බණහයිද? මම උනත් දැන් මේ විදිහට දැන් බණ කියනවා මගේ ජීවිතේටත් මං ආපස්සට හැරිලා බැලුවොත් හොඳ කල්යාණ මිත්‍රෙක් හම් වෙලා තියෙනවා. මං දන්නවා ඒ කල්යාණ මිත්‍රය කවුද කියලා. ඒ වගේම පින්නතුල්ලා දන්නවා තමන්ගේ ජීවිතයේ සුමකට හැරුණා නම් ඒ කෙනා තමයි ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍රයා. එහෙමනම් ඒ කල්යාණ මිත්‍ර ඇසුර අපට අවශ්‍යයි. නිවන් දකින්නට තීරණාත්මකම සාධකය තමයි කල්යාණ මිත්‍ර ඇසුර. ඉතින් මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය, අසත්පුරුෂයාගේ ස්වභාවය තථාගතයන් වහන්සේ අපට විවිධාකාර විදිහට නොඑක් ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. කාටත් මතක තියාගන්න ලිහිති වෙන ඒ කල්යාණ මිත්‍රයා හඳුනගන්න පිළිවෙල මම ඉතාම කෙටියෙන් පින්නතරට මතක් කරන්නම්. තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි අසත් පුරුෂයා හඳුනගන්න මිම්ම තමයි අසත් පුරුෂයා නිතරම අනුන්ගේ අගුණ කතා කරනවා. දැන් එහෙම මිනිස්සු ඉන්නවනේ නේද? දැන් බලන්න ඉන්නවා. හරි කැමති අනුන්ගේ වැරදි කතා කරන්න. ඊළඟට මේ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කවුරු හරි ඇහුවොත් බැරි වෙලාවත් අහවල් කෙනා මෙහෙම වැරදි කරන කෙනෙක් නේද කියලා යන්තම් කිව්වොත් ඇති අසත්පුරුෂයා හරියට සතුටු වෙලා උඩ පැන පැන වැරදි කතා කරනවා. උන් අසත්පුරුෂ ලක්ෂණ. ඊළඟට මේ අසත්පුරුෂයා කිසිම දවසක කෙනෙකුගේ ගුණයක් නම් කතා කරන්නේ නැහැ. එහෙම ඉන්නවනේ මිනිස්සු වැරදිලාවත් කෙනෙකුගේ ගුණයක් කියන්නේ නැහැ. කවුරු හරි ඇහුවොත් අහවල් කෙනා හරිය ගුණවත් කෙනෙක් කෙනෙක් නෙවෙයිද කියලා. එතකොට අසත්පුරුෂයා මොකද කියන්නේ? අපි දන්නේ නැහනේ. ඔය ගුණවත්කම් පෙන්නගෙන හිටියට ඔතන ඇතුලේ මොනවා තියෙනවද කියලා කවුද දන්නේ? ඌට අපි රැවටෙන්න හොඳ නැහැ. ඔන්නෝම තමයි අසත්පුරුෂයාගේ ප්‍රකාශන. උන් අසත්පුරුෂ ලක්ෂණ. හැබැයි සත්පුරුෂයා එහෙම නෙවෙයි. සත්පුරුෂයා අනුන්ගේ වැරදි කතා කරන්නේ නැහැ. එක එක්කෙනාට දොස් කිය කියා යන්නේ ඔන්න සත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය. කවුරු හරි කතා කළොත් අහවල් කෙනා මෙහෙම වැරදි කරන කෙනෙක් නුනේද? දුස්සීල කෙනෙක් නේද? මෙන්න මේ වගේ පාප කර වැඩ කරන කෙනෙක් නේද කියලා ඔන්න හඳුන්වලා දෙන කවුරු හරි. ඒකවල සත්පුරුෂයා මොකද කරන්නේ? ඉතින් ඔහොම තමයි සසරේ හැටි. අපි එයා හදාගන්න බලමු. හැබැයි මට නම් ඔය වැරදි එකක්වත් තාම අහුවෙලා නැහැ. ඉතින් කියලා අරක සමනය කරනවා. කවදාවත් දැන් කෙනෙක් වැරදි කතා කරනකොට ඒ වරදට පොහොර දදා දිගට ඒ කතාව කරගෙන යන්නේ නැහැ. ඔන්න අසත්පුරුෂ සත්පුරුෂයාගේ ලක්ෂණ. කවුරු හරි වරදක් කතා කළත් ඒ වරද පිළිබඳව වැඩි වර්ණනා කරන නැත්නම් වැරද්ද පිළිබඳව කතා කර කර ඉන්න යන්නේ නැහැ. ඒක සමනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මේ සත්පුරුෂයාගේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි සත්පුරුෂයා කවුරු හරි ඇහුවොත් අහවල් කෙනා බොහොම ගුණවත් කෙනෙක් නේද කියලා සත්පුරුෂයා බොහොම සතුටින් නිතරම සත්පුරුෂයාණුන්ගේ ගුණ කතා කරනවා කවුරු හරි ඇහුවොත් නොසඟවා ඒ ಗುಣ පිළිබඳව කතා කරනවා. එහෙමනම් මේ පොඩි මිම්ම තුලින් අපට සත්පුරුෂයාත් අසත්පුරුෂයාත් සොයා ගන්නට පුළුවන්. එහෙනම් දැන් පින්නතුලට තේරෙනවා කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයත් අසත්පුරුෂයාගේ ස්වභාවයත්. මේ තමයි කල්යාණ මිත්‍රයත් අසත්පුරුෂයත් සොයා ගන්න මිම්ම. එහෙමනම් අපේ පින්නතුලා මේ මිම්මට අනුව කල්යාණ මිත්‍රයා අසත්පුරුෂයා වෙන් කරලා දැනගන්නට ඕන. ඒක අපේ අපේ මේ සතර ගමන නවත්තන්නට යන මේ ගමනට බොහෝම උපකාරක ධර්මයක්. එතකොට මේ සංසාරික ගමන නවත්තන්නට නම් පළමුවෙන්ම අපි කරන්න ඕන කල්යාණ මිත්‍ර ඇතුරක් හදාගන්න ඕන. කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන දේ තමයි ධර්මය. වෙන වෙන දේවලුත් ලැබෙන්න පුළුවන්. ආමිත වශයෙන් නොඑක් දේවල් ලැබෙන්නත් පුළුවන්. නමුත් නියම කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපිට ලැබෙන වටිනාම දේ තමයි මොකද්ද? ධර්මය. පින්නතුනි මේ ධර්මයේ ජීවිතයක් තුල තියෙනවා කියලා කියන්නේ එක මහා පිළිසරණක් රැකවරණයක්. බලන්න යම් කිසි කෙනෙකුට රාගය තියෙනවා නම් ඒ රාගය මැඩපවත්ත ගන්න එයා තුල ධර්මයේ තියෙනවා නම් සාමාන්‍ය රාගයක් ඇති වෙනකොට ධර්මයේ දන්නේ නැති කෙනා රාගයට යට වෙනව නේද? තරහාවක් කෙනෙකුට තරහට යට වෙනවා. ඊර්ෂ්‍යාවක් කෙනෙකුට ඊර්ෂ්‍යාවට යට වෙනවා. ධර්මයේ නැති කෙනා එහෙමයි. ධර්මයේ තියෙන කෙනාට එහෙම වෙන්නේ නැහෙනි. ධර්මයේ තියෙන කෙනාට රාගයක් කෙනෙකුට එයා ඒ රාගය නැතිකරන්න තමන්ගේ දහම් ගබඩාවේ ධර්මයේ තියෙන අසුබය දානවා. ඊළඟට සමහර අයට ද්වේෂයක් ඇති වෙනවා. ධර්මයේ තියෙනකොට ඔන්න මෛත්‍රී ඉවසීම දානවා. ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේට ගලප ගන්න මහන්සි ගන්නවා. එතකොට බලන්න පින්නතුනි ධර්මය තමන් ළඟ තියෙනවා කියලා කියන්නේ ඒක මොන තරම් පිළිසරණක්ද? රැකවරණයක්ද? එහෙනම් දැන් පින්නතුලා තේරුම් ගන්න ඕන කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන දේ තමයි ධර්මය. නැත්තම් සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය නිසා අපට මොනවද ලැබෙන්නේ? පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය නිසා අපිට ලැබෙන දේ තමයි සද්ධාව. මේ පින්නත් හැම කෙනෙක්ම දන්නවා මේ ධර්ම මාර්ගයන්ට අවශ්‍ය කරන වටිනාම දෙයක් තමයි මේ සද්ධාව. දැන් බලන්න මේ ධර්ම දේශනාව ආරම්භ කරනකොටම මම මේ පින්නතුල ආමන්ත්‍රණය කරේ කොහොමද? සද්ධාවන්ත පින්නතුනි. මේ පින්නතුලාට සද්ධාව තිබුණත් නැතත් දේශකයන් වහන්සේලා ඔයත් හඳුන්වන්නේ සද්ධාවන්ත පින්නතුනි කියලා. ඒ සාමාන්‍ය මම පමණක් නෙවෙයි බණ කියන ගොඩාක් ස්වාමීන් වහන්සේලා වෙන විදිහකට ඔයගොල්ලෝ හඳුන්වන්නේ නැහැ නේද? ප්‍රඥාවන්ත පින්නතුනි, එහෙම වෙන වෙන ධර්මයේ තියෙන වීරියවන්ත පින්නතුනි, සතිමත් පින්නතුනි එහෙම කියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා කියන්නේ සද්ධාවන්ත පින්නතුනි. ඒ කියන්නේ සද්ධාව නැතුව අපිට ගමනක් නැහැ. ඒ ආමන්ත්‍රණයෙන්ම පින්නතුලට තේරෙන්න ඕන මේ සද්ධාව කියන එක කොච්චර වටිනවද කියලා. සද්ධාවේ කියලා කියන්නේ මොකද්ද? සද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයට තමයි සද්ධාව කියලා කියන්නේ. ඒතර මේ අවබෝධයේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්ද? උඩ බලාගෙන හිටියට බෑ. අවබෝධය පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්න නම් ධර්මයේ කියවන්නම ඕන. ධර්මයේ කියවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ හඳුනගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න එදා වක්කලි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ වක්කලි මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. ධර්මයේ දැකීම තුළින් ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. දැන් බලන්න පින්නතු එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකේ වැඩ ඉන්නකොට අනද මාහිමියන් වහන්සේ බොහෝම ශෝකයෙන් තමයි කටයුතු කළේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද ශෝක වෙන්න එපා. මේ එක බුදුරජාණන් වහන්සේ නමක් අපවත් වුණා. පිරිනුවන් පෑවට බුදුරජාණන් වහන්සේලා 84000ක් ජීවමානයි කිව්වා. 84000ක් ජීවමානයි කියලා කිව්වෙ පින්නතුනි මේ ධර්මස්කන්ධ 84000. එතකොට බලන්න යම් කිසි තැනක ධර්මයේ ජීවමාන නම් මෙතන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. දැන් මේ එක සූත්‍ර දේශනාවක්, එක සතරපද ගාථාවක් එක ධර්ම කොටාසයක් අපේ ජීවිතයට ගලපගත්තොත් අපට මොන තරම් පිළිසරණක් රැකවරණයක් ධර්මයේ තුලින් ලැබෙනවද ඒ නිසා පින්නතුල්ලා මේවා ගැන හොඳට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ප්‍රසාදේ ඇති කර ගන්නට හොඳට බණහන්නට ඕන. දැන් මේ බණහන්න තියෙන කාලේ විවේකයේ තියෙනවා නම් බණක් දෙකක් අනිවාර්යෙන් හැමදාම අහන්නට ඕන. එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට ලොකු ප්‍රසාදයක් ඇති වෙන්නේ. එහෙමනම් කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබුණා. ධර්මය නිසා සද්ධාව ලැබුණා. පින්නතුනි අපි මේ පිළිබඳව නැවත නැවත හිතන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් අපි බෞද්ධයෝ නිසා අපිට බුදුරජාණන් වහන්සේ නමක් දැක්කහම ලොකු සතුටක් ඇති වෙනවා බුද්ධ ප්‍රතිමාවක්. ඒ වගේම ලස්සන බෝධින් වහන්සේ නමක් චෛත්‍යයක් දැක්කොත් අපිට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. නමුත් පින්නතුනේ දැන් වෙනත් ආගම් වල අයට එහෙම ඇති වෙන්නේ නැහෙනි. අපිට උනත් වෙනත් ආගමක දෙයක් දැක්කහම එහෙම සද්ධාාවක් ඇති වෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි ඇත්තන්ටත්. දැන් බලන්න මේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකීම තුලින් ඒ අවබෝධයන්ට පවා මේ ධර්මයේ කරා ප්‍රවේශ වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න ඔය ලෝකේ පුරාම ගෝයන්කා භාවනා මධ්‍යස්ථාන තියෙනවනේ. ඒ භාවනා මධ්‍යස්ථානවල තියෙන ස්වરૂපය තමයි ස්වභාවය තමයි ප්‍රතිමා තැම්පත් කරන්න බෑ. ඒ තථාගතයන් වහන්සේ කියලා අගහරුවකින් නෙවෙයි. අර ඕන කෙනෙකුට ඉතල ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න තමයි අවස්ථාව හදලා තියෙන්නේ. අපි ඉස්සරහට එහෙම අන්‍යාගම් කෙනෙකුට ප්‍රතිමා විස්තර කරගත්තොත් එයා අපහදිනවා. ඒකනි ස්වභාවය. ඉතින් එයා එන්නේ මේ හිතට සහැල්ලුවක් ඇති කරගන්න. හිතට සැහැල්ලුවක් ඇති කරගන්න කියලා හිතාගෙන ප්‍රයත්න භාවනාවට එනවා. ඉතින් භාවනාවට ඇවිල්ලා හුස්ම රැල්ල භාවනාව කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන කිසිම සඳහනක් නැහැ. හැබැයි උන්වහන්සේ වදාළ ධර්මයේ තමයි දැන් මේ කියලා දෙන්නේ. ඒ කාලයක් මේක පුරුදු කරනකොට පුදුම තනසිල්ලක් ලැබෙනවා. ඒ ඇත්තෝම මේ ධර්මයේ හොයාගෙන එන අන්තිමට මේ භාවනා මාර්ගය. ඉතින් භාවනා මාර්ගයේ හොයාගෙන එනකොට ඒ වෙනකොට මේ අත්තන්ගේ නීවරණ යටපත් වෙලා හිතේ මහා සංසිඳීමක් ඇති වෙලා ලොකු සැනසෙල්ලක් ගැන දීපු අවස්ථාවක්. අන්න බලන්න එයා ක්‍රමානුකූලව පින්නතුන ටික ටික ධර්මයට එනවා. අනේ මේ භාවනා මාර්ගයේ ශ්‍රමණ ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද ලෝකයට කියා දීලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ ක්‍රමානුකූලව ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් එහෙමනම් අපිත් පුරුදු වෙන්නට ඕන ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දකින්න. එතකොට දැන් පින්නතරට පැහැදිලි දැන් කරුණු තුනක් මෙතන කියවුණා නිවන් මාර්ගේ නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය දේ කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍රයන් සාපට ලැබෙන සිත ධර්මය ශ්‍රී සද්ධර්මය නිසා අපට ලැබෙන්නේ සද්ධාව. සද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? ඔන්න ඊළඟ කාරණය. සද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? සද්ධාව නිසා තමයි නුවණින් විමසන්න පුරුදු වෙලා තියෙන්නේ. සද්ධාව නිසා නුවණින් විමසන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඒකට කියනවා පින්තුනි යෝනිසෝ මනසිකාරය කියලා. සද්ධාව නැත්තම් යෝනිසෝ මනසිකාරයක් සකස් වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයක් නුවණින් මෙනෙහි කිරීමක් ඇති වෙන්නේ නැහැ ශ්‍රද්ධාවක් නැත්තම්. එහෙමනම් ශ්‍රද්ධාව නිසා අපට ලැබෙන වටිනාම දේ තමයි දේ තමයි මේ යෝනිසෝ මනසිකාරය. දැන් අපි මුලින් පින්නතුල්ලාට මේ අයෝනිසෝ මනසිකාරය ගැන සඳහනක් කළානේ. මේ කාටත් තේරෙන විදිහට මම යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පින්නතුලාට තාම කෙටියෙන් කාටත් තේරෙන විදිහට කියලා දෙන්නම්. දැන් අපි මේ ద్వාරත්‍රයෙන් කටයුතු කරනවානේ. අපි මේ ద్వාරත්‍රයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ මේ කයෙන් අපි වැඩ කරනවා. කටෙන් අපි කතා කරනවා. සිතින් හිතනවා. අපි දැන් වචනේ ගමුකෝ. මේ කටින් අපි වචන පිට කරනවා. අපි වචන පිට කරනකොට කිසියම් හිවිල්ලක් බැලිල්ලක් මුකුත් නැතුව එක පාරටම හිතට ආපු ගමන් වචන එළියට දානවා නම් අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒක මුසාවාදයක්ද කියලා හිතන්නේ නැහැ. කේලමක්ද කියලා හිතන්නේ නැහැ. පරුස වචනයක්ද කියලා හිතන්නේ මේ තැනට සුදුසුයිද කියලා හිතන්නේ නැහැ. ඒකේ අර්ථවත් බව අනර්ථවත් බව මුකුත් හිතන්නේ නැහැ. මෙහෙම හිතන්නේ නැතුව අපි වචන එළියට දානවා නම් ඒකට කියන්නේ මොකද්ද? අයෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. වචනයක් අපි එළියට දාන්න කලින් හොඳට කල්පනා කරනවා. මම මේ කියන්න යන වචනේ සත්‍ය වචනයක්ද? අසත්‍ය වචනයක්ද? මේක කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද මෙන්න මේ විදිහට කල්පනා කරලා මෙනෙහි කරලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීමයි කොටින්ම කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙමනම් බලන්න පින්නතර මේ විදිහට මේ සද්ධාව තියෙනකොට තමයි මේ යෝනිසෝ මනසිකාරය දිනු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. යෝනිසෝ මනසිකාරය නිසා අපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මනසිකාරය නිසා පින්නතොනි අපට ලැබෙන දේ තමයි සති සම්පජඤ්ඤ. සිහිය වැඩෙන්නේ නුවණ වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තිබුණොත් නුවණින් මෙනෙහි කිරීම තිබුණොත් එහෙමනම් සිහියයි නුවණයි දියුණු කරගන්න අපට උපකාර වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එහෙමනම් දැන් පින්නතුරලා තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරය නිසා අපට සිහිය නුවණ දෙක ලැබෙනවා. මේ සිහියයි නුවණයි දෙක ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕන. පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි මේ ඉලක්කේ කරා යනවා නම් නිවන කරා යනවා නම් අපි නිරන්තරයෙන්ම පුරුදු කරන්න ඕන දෙයක් තමයි මේ ත්‍රිහිනුවන දෙක. දැන් අපි භාවනා කරනවා කියලා කරන්නේ වෙන දෙයක් නෙවෙයිනි. ඔය අද නොඑක් දෙනා කතා කරන ඔය එක එක එලි බලන එකවත් ආලෝක බලන එකවත් වෙනත් වෙනවත් දේවල් බලන එකවත් නෙවෙයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ ඇත්තටම සිහිය දියුණු කරන එක. එහෙමනම් දැන් බලන්න සතර සතිපට්ඨාන. දැන් පින්නතුල සතර සතිපට්ඨාන පිළිබඳව බොහෝ දෙනා බොහොම උනන්දුයි. විශේෂයෙන් මේ මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව අද බොහෝ දෙනා කරුණු විමසන හරීම කැමැති. ඒ කැමැති වෙන්න ප්‍රධානම හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සුවිශේෂී දේශනාවක්. තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි දින 7කින් උනත් ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. හැබැයි කරුණු තුනක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ඒ කරුණු තුන තමයි ආතාපි සම්පදානෝ සතිමා. ආතාපි කියලා කියන්නේ දැඩි වීරියක් මේකට තියෙන්න ඕන. වීරිය කියලා කියන්නේ හැමෝම දන්න හොඳටම මේ චෛතසික ශක්තිය. මෙන්න මේ වීරිය තියෙන්න ඕන. ඒ වීරිය නැත්තම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण වීරිය වගේම සම්පදන්න. සම්පදන්නේ කියලා කියන්නේ ඇත්තම නුවණ. ඊළඟට සති කියලා කියන්නේ සිහිය. එහෙමනම් මේ ජීවිතේම නිවන් දකින්න උනත් පුළුවන් දින හතකින් නිවන් දකින්න උනත් පුළුවන් මෙන්න මේ කාරණා තුන අප සතුව තියෙනවා නම් ආතාපි දැඩි වීරිය සම්පදන්න ප්‍රඥාව ඒ වගේම අවසාන කාරණේ සිහිය එහෙමනම් පින්නතුනේ දැන් මෙතන යෝනිසෝ මනසිකාරය නිසා අපට ලැබෙන්නේ මොකද්ද කිව්වේ සතියක් සම්පජඤ්ඤයක්. ඒතර සතිය කියන එක දැන් පින්නතුලට තේරෙනවා මෙන්න මේ සිහිය. දැන් බලන්න මේ සිහියෙන් ඉන්නට අපි විවිධ අභ්‍යාස කරනවා. දැන් ওই සතර සතිපට්ඨාන තුල කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතිපට්ඨාන තුල පින්නතුලි කායානුපස්සනාවේ භාවනා 14ක් සඳහන් වෙනවා. ඒකෙන් පළවෙනි භාවනාව තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවෙන් කරන්නේ මොකද්ද? මේ හුස්ම රැල්ලේ දිහා බලාගෙන ඉන්නවා සිහියෙන්. දීර්ඝ හුස්ම රැල්ලක් ගියත් ඒකත් දන්නවා ඒකත් තේරුම් ගන්නවා. කෙටි හුස්ම රැල්ලක් ගත්තත් හෙළුවත් දෙකම තේරුම් ගන්නවා. ඒතර පින්නතර මේ හුස්ම රැල්ල දිහා බලාගෙන අපි කරන්නේ මොකද්ද? හුස්ම රැල්ල දිහා බලාගෙන පින්නතුනි අපි කරන්නේ සිහිය දියුණු කරන එක. දැන් බලන්න බොහෝ දෙනාගෙන් අපි අහනවනේ භාවනා කරනවාද කියලා. එතකොට ඒ ඇත්තු කියන්නේ අනේ හාමුදුරනේ භාවනා කරනවා කියා මේ හුස්ම ගන්නවත් වෙලාවක් නෑ කියනවා. එහෙමනම් මේ හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි මේ सिद्ध කරලා තියෙන්නේ. භාවනාව කියලා කියන්නේ. එතකොට බලන්න පින්නතුනි අපි සිහියෙන් ඉඳගෙන හුස්ම රැල්ලෙහි විවිධත්වයේ බලමින් මේ තීරුම් ගන්නව නම් සිහිය තීරුම් කරනවා නම් මේක තමයි සිහිය. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ සිහියේ තියෙන වටිනාකම. සිහිය යම් කිසි තැනක තියෙනවා නම් සතිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අවබෝධය ඒකාන්තයෙන් තියෙනවා. සිහිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අවබෝධය තියෙනවාමයි. එතකොට බලන්න යෝනිසෝ මනසිකාරය නිසා සිහිය නුවණ දෙක වැඩුණා. ඒ සිහිය නුවණ දෙක නිවන් දකින්න අත්‍යවශ්‍යයි. සිහිය නුවණ දෙක නිසා අපට මොනවද ලැබුණේ? සිහිනුවන දෙක නිසා අපේ ඉන්ද්‍රිය සංවර වුණා. දැන් බලන්න ඉන්ද්‍රිය සංවර වුණේ සිහියයි නුවණයි දෙක නිසා. ඒ ඉතින් සිහිය තියෙනවා නම් නුවණ තියෙනවා නම් පින්නතුනි අපේ ඇස සංවරයි. කන සංවරයි. නාසය සංවරයි. දිව සංවරයි. ඒ වගේම කයත් සංවරයි, හිතත් සංවරයි. මේ චිත්තනේ මෙහික්මීම ඇති උනේ අර ඉන්ද්‍රිය සිහියයි නුවණයි දෙක තියෙනකොට මේ ඉන්ද්‍රිය ටික සංවර වෙනවා. එතකොට බලන්න මේ ඉන්ද්‍රිය සංවර වුණොත් තමයි අපිට සිල් රකින්න පුළුවන්. එතකොට බලන්න සිහි නුවණ දෙක නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය නිසා අපට මොනවද ලැබිලා තියෙන්නේ? පින්නතුනි ඉන්ද්‍රිය සංවරය නිසා අපට ලැබුණේ අපි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන පුජ්‍යලයන් බවට පත් වුණා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වුණා. ඒ කියන්නේ කයෙන් වැරදි කරන්නේ වචනයෙන් වැරදි කරන්නේ සිතින් වැරදි කරන්නේ කොටින්ම මොනම වරදක්වත් නැහැ. බලන්න මේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වුණේ මොකක් නිසාද? මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය නිසා. එහෙමනම් බලන්න ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ අපි කොටින්ම සීලවන්තයන් බවට පත් වෙනවා. ඒකට මේ සුසිල්වත් භාවය නිසා අපට මොනවද ලැබෙන්නේ? සුසිල්වත් භාවය නිසා සතර සතිපට්ඨාන වැඩෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මෙන්න මේ සතර සතිපට්ඨාන වැඩෙනවා. මොකක් නිසාද? පින්නතුනි මේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කිරීම තුළින් දැන් බොහෝ දෙනා සිල්වත්කම් නැත්නම් සිල් හොඳට ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වගේ නිහතමානී ගුණයකුත් නැහැ. ශ්‍රද්ධාවත් හරිය අඩුයි. සමහර වෙලාවට වඳින්නවත් දන්නේ එහෙම අය අපි ළඟට ඇවිල්ලා කියනවා දැන් මම සතර සතිපට්ඨානයි පුරුදු කරන්න කියලා. ඉතින් ඒ පිළිබඳව යම් කිසි දැනීමක් තියෙනවා මොකක් හරි අවබෝධයක් තියෙනවා. ඉතින් අර කෙලෙස් වල හැටි ගාමාන්තර සේනාතනවල ඉන්න ස්වාමීන් වහන්සේට ගිහිල්ලා තමන් සිය දියුණු කරනවා කියලා එක පෙන්නනවා. පෙන්නලා ඉතින් වෙනම ක්ලේශ ධර්ම ටිකක් ඇති කරගන්නවා. එතකොට බලන්න පින්නතුනි මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. සතර සතිපට්ඨාන වඩනවා කියලා කියන්නේ ඒක මේ කිය කියා කරන එකක් නෙවෙයි. දැන් එහෙම ওই සමහර උදවිය අපි ළඟට ඇවිල්ලා දැන් අපි මෙහෙමයි අරමයි අපි ওই පුංචි පුංචි බණ අහන්නේ. අපි දැන් සතර සතිපට්ඨානයි දිනු කරන්න කියලා කියනවා. හැබැයි අර මම මුලින් කියපු විදිහට සද්ධාවක්වත් නැහැ. වඳින්නවත් දන්නේ නැහැ. එහෙම වැඩින දෙයක් නෙවෙයි පින්නතුනි සතර සතිපට්ඨාන කියන්නේ. ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර වැඩින දෙයක්. නිහතමානිකම් හදාගෙන සීලවන්තකම් හොඳට හදාගෙන අල්පේචිත ආදී ගුණ දියුණු කරගෙන ඉස්සරහට ඉස්සරහට යනකොට තමයි කෙනෙකුට සැබෑ ලෙසින්ම සතර සතිපට්ඨාන දිනු කර ගන්නට ලැබෙන්නේ. දැන් හොඳ සීලවන්තයන් බවට පත් වුණාට පස්සේ තමයි සතර සතිපට්ඨාන දිනු කර ගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැතුව දුස්සීලයකට කවදාවත් සතර සතිපට්ඨාන දිනු කරන්න ලැබෙ පුළුවන් කමක් නැහැ. එහෙමනම් ත්‍රිවිධ සුචරිත නිසා සතර සතිපට්ඨාන වැඩුණා. සතර සතිපට්ඨාන නිසා අපට මොනවද ලැබෙන්නේ? පින්නතුනි සතර සතිපට්ඨාන නිසා අපට ලැබෙන දේ තමයි බොජ්ජංග ධර්ම දිනු වෙනවා. නිවන් අවබෝධ කිරීමට අත්‍යවශ්‍ය අංග හතක් තියෙනවා. ඒවට කියන බොධ්‍යංග, බෝධිය පිණිස උපකාර වෙන අංග. මොනවද ඒ අංග? ඒ තමයි පින්නතුනි පින්නතල හොඳට දන්න මේ බොජ්ජංග ධර්ම. සති සම්බොජ්ජංගේ ඉඳලා සමාධි සම්බොජ්ජංගයේ දක්වාම තියෙන මෙන්න මේ බොජ්ජංග ධර්ම හත. සතර සතිපට්ඨාන වැඩෙනකොට තමයි සිහිය හොඳට වැඩෙනකොට තමයි මෙන්න මේ බොජ්ජංග ධර්ම දිනු වෙන්නේ. දැන් බලන්න අපි ආපහු මුලට ගියොත් පින්නතුනි මේ අපි ඊට කලින් දැන් සතර සතිපට්ඨාන නිසා බොජ්ජංග වැඩුණා. බොජ්ජංග නිසා අපි මේ කාරණිත විස්තර කළාම මුලට යමු. ඊළඟට මේ බොජ්ජංග ධර්ම නිසා අපට මොනවද ලැබුණේ? බොජ්ජංග ධර්ම දිනු වෙනකොට නිවන නවත්තන්න කාටවත් බෑ. විඥා විමුක්ති කියන යාමා මහා නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න අපි මුලටම ගියොත් කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණ නැත්නම් අහන්න ලැබෙන ධර්මයකුත් නැහෙනි. ධර්මයක් නැත්නම් සද්ධාාවක් වැඩෙන්නේ නැහැ. සද්ධාාවක් වැඩෙන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක් වැඩෙනවද? කොහෙත්ම නැහැ. යෝනිසෝ මනසිකාරයක් වැඩෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැත්නම් සති සම්පජානයක් ගැන කතා කරන්නවත් බෑ සිහිනුවණක් ගැන අපි දන්නෙත් නැහැ. සිහිනුවණ දෙක නැත්නම් පින්නතුන් ඉන්ද්‍රිය සංවර වෙයිද? නැහැ. ඉන්ද්‍රිය සංවර නැත්නම් ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්නේ නැතුව සතර සතිපට්ඨාන වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨාන නැත්නම් බොජ්ජංගත් නැහැ. අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාවකුත් නැහැ. එහෙමනම් බලන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ධර්මය ලැබුණා. ධර්මය නිසා අපට සද්ධාව ලැබුණා. සද්ධාව නිසා නුවණින් විමසන්න පුරුදු වුණා. නුවණින් විමසීම නිසා නැත්නම් යෝනිසෝ මනසිකාරය නිසා සිහිය නුවණ දෙක වැඩුණා. සිහි නුවණ දෙක නිසා පින්නතුනි ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවර වෙනකොට ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට පින්නතුනි බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනකොට විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් බලන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සසර නැවැත්ම පිණිස පැවැත්ම පිණිස නෙවෙයි මේ සසර ගමන නැවැත්වීම පිණිස මොන තරම් උපකාර වෙනවද එහෙමනම් ඒ කල්යාණ මිත්‍ර ඇසුරක් ලබාගෙන සිටින අපි බොහෝම උනන්දුවෙන් උත්හාන වීරියෙන් උත්හාන වීරිය නැත්නම් අපට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. අර වීරිය අවස්ථා තුනම මේ වෙලාව ඉස්මතු කරගෙන ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේවා හොඳට හිතට අරගෙන පුළුවන් තරම් මේ බුද්ධ ශාසනය තුළ කුසල ධර්මයන් සම්පූර්ණ කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ වගේම භාවනා කරන්න මහන්සි ගන්න ඕනේ ප්‍රතිපත්ති පුරන්න මහන්සි ගන්නට ඕන. ඉතින් අපේ පින්නතුල්ලා බොහෝම සතරපත් වෙන්නට ඕන මේ දේශනාව පින්නතුනි. සැබවින්ම මම නම් හිතන්නේ ධර්ම මාර්ගය යන කෙනෙකුට පාඩම් කරගන්න ඕනේ චක්‍රයක් වගේ සූත්‍ර දේශනාවක්. ඊටාව පැහැදිලිව සසර ගමන ගැනත් සඳහන් වෙනවා. සසර ගමන නවත්වන වැඩපිළිවෙල පිළිබඳවත් ඉතා හොඳින් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා පින්වත් හැම දිනාටම ධර්මයේ කරා ගමන් කරන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමී සාදු සාදු සාදු සුපින්නතුනි දේශනා පොත් අවධානය තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය බිරවත්තේ පඤ්ඤාසිරේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවා.